පැලැස්ස 1979 වර්ෂයේදී විකාශනය ආරම්භ වූ සියලු දෙනාම ආදරයෙන් වැළඳගත් ගුවන් විදුලි ටෙලි නාට්‍ය ඔබගේ රසවින්දනය සඳහා මුවන් පැලැස්ස ගුවන් විදුලියට ලියන්නේ කලාසූරී මුදලි නායක සෝමරත්න ලොකෝ අන්න අර ඉලන්දාරිය ආවා මං හිතන්නේ. දැන්වත් ගිහින් බිසෝවෙක් කරගන්න එන්න. බිසෝ ලෙඩින් ඉන්න වගක් එහෙම පෙන්නන්ට එපා තේරුණාද? හොඳ ජයට අඳවගෙන එනවා. අඳවන්ට කලින් බිසෝව වෙදගෙදරින් මෙහාට එක්කන් එන්න එපාය. කෙල්ලෙන් අදිමදි කරනවා. ඇයි අදිමදි කරන්නේ? වෙද මාමා කීවනේ ඕන නම් එක්කෙන්ට කියලා. ඒ කියන්නේ බිසෝගේ ලෙඩේ දැන් හොඳ වෙලා ඇති. බිසෝගේ ලෙඩේ නෙවෙයි. ඔව් ඔව් බිසෝගේ ලෙඩේ තමයි. ඈ? ඇයි ඇයි බිසෝගේ ලෙඩේ නෙවෙයි කියපු වචනේ ගිලගත්තේ? යනවා ගිහින් බිසෝව එක්කන් එනවා. අර දිගා මඩුල්ලේ ලන්දාරියා ගේට්ටුවෙන් එහා පැත්තේ අර ඔව් ඔව් අර කාර් එකේ ඉඳගෙන ඉන්නවා මං හිතන්නේ. මේ හන්ට ගෙදර ඇතු බිසෝ දැන් පුංචි කෙල්ලෙක් නෙවෙයි. අපට උනේ හැටියට මගුල් පරස්තාවක් කරන්ට දැන් කාලේ අමාරුයි. දැන් කාලේ හැදෙන ගෑනු පිරිමි ළමයි අර පරණ යල් පැනපු සිරිත් පිරිත් වලට නෙවෙයි ගරුසරු කරන්නේ. ඒ ගරුසරුවක් ඕනේ නෑ. මං අර දිගා මඩුල්ලේ ලැන්දාරියාගේ අම්මටයි අප්පච්චිටයි පොරොන්දු වුණා අපේ එකම දුව. ඒ සුන්දරසේන ඉලන්දාරියාට දෙන්න. දැම්මට බෑ ඒ කට වචනේ වෙනස් කරන්න කීයටවත්. ඒ කට වචනේ දෙන්න කලින් ඇයි විසෝගෙන් අහබෙන්නේ නැත්තේ? හ්ම්. ඕන් ඉතින් මගේ යකා වේශ කරන්නේ වනේ කියන්නේ. බොලන් ලොකෝ දූ දරුවෝ කියන දෙයට හරස් කපන්න ගියොත් මොකද වෙන්නේ? අපි මොන පරස්තාවක් ගෙනාවත් අපේ කෙල්ල ඒක ඉස්මුදුනෙන් බාර ගන්නටම ඕනේ. මං අහන්නේ ඇයි මේ රටක් වටිනා පරස්තාවට බිසෝ කැමති නැත්තේ කියලයි. ඒ පරස්තාව ඔහෙට රටක් වටින එකක් වුණාට ඔහෙගේ දෝනියෙන්දට ඒක තම දොයිතුවක්වත් තරම් වටින්නේ නැතුව ඇති. ඔය වෙලාවට තමයි නෑ නෑ නෑ. ඉවසපන් ඉවසපන් කීරාල ඉවසපන්. අර බෑ නන්දියා ගේට්ටුවෙන් එහා පැත්තේ කාර් එක නවත්තගෙන බලාගෙන ඉන්නවා. කෑ ගහන්න හොඳ නෑ මෙතන. ඉවසපන්. මොනවාද වතුරන්නේ? ඒ මැතිරීම තියෙද්දි දුවලා ගිහින් විසෝ එක්කන් එනවා. නෑ නෑ එපා එපා. පයින් යන්න එපා. හරමානිස්ගේ බක්කියෙන් යනවා. නෑ නෑ නෑ. එපා එපා එපා. ගොන් බක්කියන්ටත් හොඳ මදි. මේ ටෙලිෆෝන් එකෙන් හන්දියේ කඩෙන් හයරින් කාර් එකක් ගෙන්නගෙන ගිහින් විසෝව ඒකේ නග්ගගෙන එනවා. අපේ තාත්ති පින්නන්ටත් එපායෑ. මට බෑ ඔය නන්න අඳුනන හයරින් කාර්කාරයන්ට ටෙලිෆෝන් කරන්න. හරි හරි. මං ටෙලිෆෝන් කරලා හයරින් කාර්කා ගේනකල් වැඩකාර කෙල්ල සුමන අරිනවා බිසෝට හොඳට ඇඳ පැළඳගෙන ඉන්න කියලා. හා. කෝ කෝය ටෙලිෆෝන් එකේ නම්බර කරකවන මූණත කෝ කෝ මේක. හා හරි හරි මේ තියෙන්නේ මේ තියෙන්නේ. මොන පිස්සු හටනක්ද මේ කරන්නේ? අලුත් බෑනට බේන්ට හයරින් කාර් එකක් ගෙන්නනවා. මට ඒක නැගලා ගොයි බිසෝ එකක් එන්ටලු. අර එහා පැත්තේ තියෙන වෙද ගෙදරට මේ විනාඩි කීපයකින් පයින් යන්න පුළුවන්කම තියෙද්දි එයි මේ පින් වෙන්නේ හැබැයිද? මේ ඔය හයරින් කාර් ඕනේ නෑ මං ගිහින් විසෝව පයින්ම එක්කරන් එන්නම් එන්ට කැමතිනම් ආ ඔය ඔය ඔය අන්නාරි ලන්දාරිය යන්න හදනවා වගේ අර ලොකෝ ලොකෝ පිළිකන්න පැත්තෙන් පයින් ඇවිදගෙන ගිහින් බිසෝව එක්කන් එනවා මේ අන්දර වැටෙන් මුවා කරගෙන මේ මනමාලයා යන්න කලින් බිසෝව ඩිංගක් හරි අද මුණ ගස්සන්ට ඕනේ ආ අන්න ගේට්ටුවෙන් එහා පැත්තේ හිටගෙන ඉසි ඉසි බලනවා වගේ අර අලුත් මනමාලයාද ඒ ශීලා බලන්නේ? නැතුව වෙන කවුද? වෙන කවුද? බලනවා හොඳට. කවුද කියලා. දිගා මඩුල්ලේ කෞරාල්ගේ පුතා සුන්දරසේන අපේ බෑනන්ඩියා ඒ. ආරච්චිමස්සිලා. ඈ මම මුදියන්සේ. මේ ගේට්ටුව ඇරියා නම් මට යමක් කියන්න තියෙනවා. <laughs> ඔය එන්නේ ඔය එන්නේ අලුත් බෑනන්ඩියා. හරිද? මං යනවා මයි වැඩක් බලාගෙන. මෙච්චර වෙලා මං හිතාගෙන හිටියේ ඔය කාර් එකේ ආවේ අපේ දිගා මඬුල්ලේ ඉලන්දාරියා කියලායි මොදියෝ. <laughs> හ්ම්. මම හිතුවේ මේ ගෙදර කවුරුත් නැහැ කියලා. කොච්චර වෙලාවක් මං කාර් එකේ ඉඳගෙන හිටියද? මට යමක් කියන්න තියෙනවා. ආ, පැමිණිල්ලක්ද? මේක පැමිණිල්ලකට වඩා වැදගත්. නාමෙලා මැරිලා නැහැ කියන්නේ. ඈ බොලන් මුදියන්සේ උඹ එක එක සැරේට එක එක විගඩම් කියලා මගේ සායම නැති කරන්නද ඔබ හදන්නේ ඈ මන් දිගා මඩුල්ලේ හිටිය කාල සීමාවේ උඹ මට ලියුම් කීයක් එව්වද ඒවෑ ලියලා එවාපු කාරණාවල් හින්දා නේද මං කෞරාලගේ පුතාට බිසෝව පෙළවහට දෙන්න කටයුතු කෙරුවේ මෙන්න බොලේ වැඩ ඇයි දිගමනුල්ලට යන්ත කලින් මෙන්න මේ කම්මැලි හාන්සි පුටුවේ දිගා වෙලා මට මොනවද කිව්වේ මස්සිලා ආ මං කිව්වේ මං කිව්වේ මේ පැත්ත ටිකක් බලා ගන්නට කියලා විතරයි ඉතින් කාටද කියන්නේ බොලන් ආරච්චි මස්සිලා ආ උඹ මට කීවේ නැද්ද? නාමිලා ගැන විපරම් කරන්ට කියලා. ඈ විපරම් කරන්නේ එකයි බොරු පචලියලා වෙන එකයි එකද? ඔය බලාපල්ලකෝ ඉතින්. ඇයි ආරච්චි මස්සිනා මට කීවේ නැද්ද මේ මුවන් පැලැස්ස සිද්ධ වෙන දේවල් සේරම ලියලා එවන්න කියලා කීවට මං කීවද ගජබින්න හැලි ලියලා එවන්න කියලා ඈ ඉස්සර වෙලාම ලියලා ඇව්වා අන්න මිනිහට බැටේ දීලා හුන්නස්ගිරි කන්දෙන් පහලට දොප ගෑවිලා කම්මුතුයි කියලා. මං එහෙම ලියාලා ඇව්වේ. ඊළඟට ලියලා ඇව්වා දැන් ඉතින් ගිරාම සංවර්ධන කරලා ආරච්චිල පයින්දට විරුද්ධ පෙස්සන් එවන එකක් නෑ කියලා. ඊට පස්සේ මං එහෙම ලිව්වේ මෙන්න මේකයි. මං කියලා ඉවර නෑ. ඊට පස්සේ ලියලා ඇව්වා මේ මුදියන්සේ මුදලාලිගේ කඩසාප්පු වහන්ට සමාගම් සමුපකාර පටන් ගන්නට මීට පස්සේ එකෙක් නෑ කියලා. ඊට පස්සේ උඹ ලීවා මං ඒවා ලියලා ඇව්වේ. මේ මමයි දැන් කතා කරන්නේ. මේක වැඩේ ආරච්චි මස්සිනේ. ඊට පස්සේ වාපු පෝඩ්කාස්ට් එකේ ලියලා තිබ්බා අර නිදාන්නේ හාරලා අත්තරන් ඇත් පිළිමේ හොරකම් කරගෙන යනකොටයි පහල කඩ වීදියේ යකඩයයි අනික් නගරංකාරයිනුයි නාඹට සබ්බුව දීලා ඇගේ හමිති කඩලා සබ්බුව ඒව මං ලියලා ඇව්වේ හරස් කපන්ට එපා හරස් කපන්ට එපා මං කියලා ඉවර නෑ තවම මේක යකාගේ වැඩක් නේ මම මේ හොඳක් කරන්ට ගිහින් අන්තිමේ ඕම්මට හම්බුණද මේ හොඳේ හින්දා ලස්ස කීයක් මං යට කෙරුවද අන්තිමට ලියලා ඇව්වේ දැන් ඉතින් විසෝදූ ගැන බය වෙන්න පශ්චාත්තාප වෙන්න එපා. දැන් ඉතින් නිදහසේ විසෝගේ කටයුත්ත කරන්න පුළුවන්. මං එහෙම ලියලා ඉුවේ මස්සිනේ. ඒ හින්දා මං වී යමුණු 10ක කුඹුරකුයි ලොකු ගේකුයි ගොඩ ඉඩමකුයි දිගා මඩුල්ලෙන් ඇන්න දාලා කෞරාල්ගේ පුතාගේ බිසෝගේ කේන්දරත් බලලා ඒ කටයුත්ත කරන්ට මං ඒ කටයුත්ත කරන්ට කියලා නෙවෙයිනේ මං ඒවා සේරම ලියලා ඇව්වේ. එහෙනම් වෙන මොන කටයුත්තක් ගැන දුම ඒ සේරම වැල්වට අරන් ලියලා ඇව්වේ මට. මං කටයුත්ත කීවේ මගේ පුතා සිරිමලුයි බිසොයි දෙන්න බඳලා දාන්න. කවුද කිව්වේ බිසෝව සිරිමලට දෙන්නවයි කියලා? බස්නායිරෙන් ඉරපායයි ඉති. <laughs> නොය හැකරක් කටින්ද තමයි ඒ කටයුත්ත එදා ඉඳලම කරලා ඉවරයක් කරගන්න බැරි වුණේ. <laughs> නගා. ඇයි ශ්‍රීමල් පිටලාමින්ද? ඈ? අර නන්නාඳුරන දිගමඩුලේ මිනිහට වඩා කොච්චර වටිනවද ශ්‍රීමල්? ඈ? සල්ලි තිබිලා. සල්ලි තිබිලා ඒ චරිත කෙලසා ගත්තට පස්සේ කතා කරනවකෝ. ඔතන ඉඳගෙන උඩ බලාගෙන ඉන්නේ. ඇයි උඩ බලාගෙන ඉන්නේ? බෝලන් ලොකෝ මේ පටලැවිල්ල තව තවත් පැටලෙනවා මිසක් මේකේ තොංගලක් අහුපෑවතක් ඉමක් කොනක් නොපෙනෙන හිඳයි මං උඩ බැලුවේ ආන්න බිසෝයින්ට බෑයි කිව්වා තාමත් හොඳට සනීප නැති හන්දා ඔය ඉතින් ඔය ඉතින් දැන් අර දිගා මඩුල්ලේ ඉලන්දාරියා ආවහම මේ අපේ දුවයි කියලා කාවද පෙන්වන්නේ ඉලන්දාරියට යන්තේ කියනවා අපහු දිගා මඩුල්ලටම බය එන්නේ මොකාටද කියන්ටත් දැන් මන් දන්නවා මුදියෝ. සිරිමල් ඒ කාලේ කොළඹ රටට පැනලා ගිහින් පටලැවුනේ නැතිනම් නේද? දැන් ඉතින් ඒ ගියනුවම ඇතුන් ලබාවත් අදින්න පුළුවනේ. බැරි නෑ නගා. අර කියමනක් තියනවානේ හිත ඇත්නම් බත්පත කුඩා නෑ කියලා. කම්මුලට අත ගහගෙන මොනවද ඔය ඇති කල්පනා කරන්නේ? දැන් එක කාරණයක් ය මට කල්පනා කරන්න තියෙන්නේ. සේරටම කලින් දිගා මඩුල්ලේ ඉලන්දාරියට පෙන්නන්ටම ඕන. පෙන්නන්ටම ඕන. ලොකෝ ගිහින් විසෝව කොහොම හරි එක්ක එනවා විනාඩි 10කට හරි. හ්ම් හ්ම් හ්ම් හ්ම්. එන්ට බෑ කියනවා නම් මට පුළුවන් ද බිම දිගේ ඇදගෙන එන්න ඈ හා මුදියන්සගේ කාර් එකේ ගිහින් බෑ බෑ බෑ බෑ බෑ මං එන්නේ නෑ ඔය කාර් එකේ ගිහින් අර ලෙඩ ගානේ වැහැරිලා ඉන්න කෙල්ල එක්ක එන්න එතන ඒක ඇවිල්ලා පෙන්නුම් කරාන්ට. හරි. එහෙමනම් මම යන්නම් වේද ගෙදරට. ඉපෝ ඉපෝ ඉපා. විතරහලා අමි තරහ වුණොත් හොදිසියකට බේතක්වත් ඉල්ල ගන්න කෙනෙක් ඉන්නවද මේ පළාතක? ඈ? ජොන්ට එපා කිව්වොත් යන්න එපා. ඇයි? ඔය ඕන තරම් දොස්තරලා ඉන්නේ කඩවීදී. ඒ හිටියට අපට හොඳයි අපේ වෙදරාලානේ. යන්න එපා එහාට. නෑ මං යනවා. මං වෙදමා මටත් හොඳ වයින් දෙකක් කියන්න ඕනේ. විසෝව නවත්තගෙන නවත්තාගෙන බෙහෙත් කෙරුවටද? ඇයි මිනිස්සයෝ වෙදමාම කරපු උදව් උපකාර අමතක වෙලාද හොඳ වයින් දෙකක් කියන්න යන්නේ? ඈ? අනිත් කාරණාව මොකද්ද බිසෝට හැදිච්ච ලෙඩේ කියලායි මට දැනගන්න ඕනේ. රට නමකින් කියන ඔය අරසයිටිස් මේසයිටිස් පැන්ඩිසයිටිස් කියන රට ලෙඩ ගැන ඔය වෙදරාලා මිදන්නේ එහෙම ලෙඩක් නම් අපි එක්කන් යමු කොළඹ. සිරිමල් ඉන්න දිහාට. සිරිමල් එක ටෙලිෆෝන් කෝල් ලැබුවා එකකින් කතා කරයි දොස්තරලාගේ ලොක්කටම. අම්මපා නැතුව බිසෝටේ වගේ රටනමකින් තියෙන ලෙඩක් නම් තියෙන්නේ. ඒකට බේත් කරලා එක සුමානෙන් ගෙදර එවයි. මේ ලොකෝ ලොකෝ ඇයි ඔළුව වනන්නේ ඈ මුදි අයියා මේ අහන්න පින් සිද්ධ වෙයි මයේ කෙල්ලගේ ලෙඩ දුක ගැන කරදර නොවි නිකන් හින්ට ඒ තේරම මම බලා ගන්නම් ඔන්න ඔය කටපත්ත තමයි මුල ඉඳලම මට හරස්ුනේ මොනවද කිව්වේ මුදියන්සේ මොනවද කිව්වේ ආ බෝ යන්නද නැගිට්ටේ දැන් අර දිගා මඩුල්ලේ ලන්දාරියත් ආවහම අපි තුන් දෙනාම යමු වේද ගෙදරට. මං හිතන්නේ ලොකු කැමැතිම නෑ අපි වේද ගෙදරට යනවට. ඇයි එතන මොකක් හරි ලොකු රහසක් තියෙනවා ආරච්චි මස්සිනේ. ඈ මොන විදිහේ රහසක්ද මුදියා හිතන්නේ? එක්කෝ වෙදරාලයි නාම්බයි එකතු වෙලා අර රත් තරම් ඇත්කඳ නිදානේ හාරගෙන ඒ බංගසාල ගෙදර හංගාගෙන ඇති. මං එහාට ගියාම වෙදරාළහාමි කීප සැරයක්ම මාව ආපහු හරවලා ඇව්වා. ඒ මිතානේ ඇති රත්තරන් හොන්දර ගාන මමයි මේ වසමේ ගම්පුර දානිය. නොහොත් හෙට්මෑන්. මට පුළුවන් ඒ ගෙදර ඇතුළට ගිහින් අහ් හරි. ඒත් බෑ ඒක කරන්න. ඒකද මට මහේස්ත්‍රාතුන් වහන්සේගෙන් වෙනම ඒව උනේ නෑ. දැන් ඌන කරන්නේ බිසෝගේ ලෙඩේ මොකද්ද කියලා හොයා බලන්න යන විදියට ගෙට ගොඩ වැදිලා ඇතුලේ තියෙන කාමරයි අර පිටුපස්සේ තියෙන මඩුගේ වෙනස් ලෙඩ්ඩු හැම ඉන්නවාද කියලා ටිකක් විපරම් කරලා ඊට පස්සේ මං හොයාගන්නම් ඌව. ආ ඒක හොඳයි තමා. ඒක හොඳයි. හ්ම් අපි යන් එහෙනම්. ඒත් මගේ මුලාදෑනි කෝට් එකේ තිබ්බ ඔටුනු බොත්තම් ගැලවිලා ඒව මහන්ට කීවා මිසක් ලොකෝ ලොකෝ කොහෙද මගේ රාජකාරී කෝට් කබාය? ඕ මේ මායියා ලොකෝ පලාතක නෑ. පලාතක නෑ. හ්ම්. ලැහත් වෙලා එනවා කාර් එකට. කෝ අපේ වෙදමාමා නැද්ද ගෙදර? වෙදමාමා දුව බිසෝ අනේ දුවේ මං කරන්ට අප්පච්චිට උනත් මේ අනුන්ගේ වෙද ගෙදරකට කඩාපනින්න අවසර දීලා නෑ අම්මා. ඒ මේ පිරි ටිකඩ කොරන්ට අවවාද කරන පුරෝහිතයා එක්කයි අපච්චි එන්නේ. ඉක්මන් කුරන්ට. මුදියා මාමත් එක්ක එනවා. ඒ මිනිහා නාමෙල් මෙහි ඇඟිලි ඇති කියලා හැමදාම මෙහාට ආවා. ඔත්තුකාරෝ එව්වා. නොඑක් බොරු ලෙඩ කියාගෙන ලෙඩුත් ආවා. මං අහන්නේ මේ කාටවත් කරදර නොකර පාඩුවේ ඉන්න අපට මේ හැටි තින්සා කරන්නේ ඇයි? ඇයි කියලා මන් දන්නේ නෑ බිසෝ. ඒ එකක් මන් දන්නවා. මුදියා සිරිමල්ට දුව බන්දලා දීලා දුගේ අපච්චිගේ බූදලේ සේරම අතකා ගන්න බලනවා. ඔව්. කවුද ඒක එක යන්නේ අම්මා? අනික් කාරණාව. අර මනස්ගත රත්තරන් නිදානේ හොයන්ට වල්ලූරෝ වගේ මේ පැලැස හැමතැනම හාරලා බිඳලා විනාශ කරලා ඒක හොයාගන්න බැරි වෙච්ච හන්දා නාමේ ඒ පරණ ශිලා ලිපි ගල්වල කොටාපු ශිලාලේඛන අකුරු වගන්තියෙම කියවන්න දන්නේ හින්දා ඒ රත්තරන් නිදානේ තියෙන තැන හරියටම දැනගෙන ඒක හාරලා ගන්නට ඇති කියලා. ඒ රත්තරන් ඇස්කඳ ගොඩගත්තයි කියලා දැක කරනවද? දැක කරනව නෙවෙයි. දැක කෙරුවා. ඒකේ විපාක තමයි යා අල්ලගෙන ඇස් බැඳලා පද දීලා මරන්න ගියේ. අනන්තේපා අඬන්න එපා මගේ රත්තරන් දුවේ. මේක අපේ කර්ම විපාකයක් මේ ඵල දෙන්නේ. ඒ වුණාට අපි අදිෂ්ඨාන කරගෙන කොහොම හරි ওই කර්මෙන් අත මිදෙන්න බලමු. ඒ කොහොමද අම්මා? දැන් තවත් මිනිහෙක් ඉන්නවනේ මාව බිල්ලට ගන්නට. සිරිමලා ගැනද ඔය කියන්නේ? නෑ. අර දිගා මඩුලි මිනිහා මං ජීවිතේට හැහැට දැක්කේ නැති මිනිහෙක්ගේ. මිනිස්සු කියන જાතිය හොඳට ළඟින්ම කාලයක් තිස්සේ ආශ්‍රය කළත් බෑ හරියට යඳුන ගන්න අම්මා. මිනිස්සුන්ගේ තියෙන තුරුවලකම් අඩුපාඩුකම් වැරදි වැඩ ආත්මාර්ථකාමී හැඟීම් ඉමක් කොනක් නෑ. දු කියන්නේ ඇත්ත. දුගේ අපච්චි කොහොම කෙනෙක්ද කියලා මා දැනගෙන හිටියේ නෑ දුවේ කාලේ. තැන්ගේ යට කියා තීතේ ගැන අම්මා කලකිරෙන්න ඕනේ නෑ. නමුත් මේ මා ගැන ඩිංගක් කල්පනා කරලා අම්මට තේරුණාද? මයිරත් රන්දුවේ මන් දන්නවා. මන් දන්නවා දුවගේ හිතේ තියෙන හැඟීම් සේරම. වෙලා තියෙන්නේ මං කොහොමද ඒක අප්පච්චිට කියලා කැමැත්තක් ගන්නෙ කියන එකයි අප්පච්චිට නොදන්නවා හිතුවක්කාරකමක් කරගත්තොත් එදාට මේ මුවන් පැලැස්ස ගිනි කියයි මං විතරමද මේ පැලැස්ස හිතුවක්කාර විවාහ කරගන්නේ අම්මට මතක නේද කිරමනා ගල් කැටියේ සිරියාවති දෙපැත්තෙම නෑදෑයෝ විරුද්ධකම් කරද්දිත් එපා කියද්දිත් අර දියනිල්ල ගෙදර මද්දුමයා කියන මන් දන්නවා ඒ සිරියාවති මද්දුමයයි ගෙදරට හොරෙන් පැනලා ගිහින් කසාද බැඳ විත්තිය. ඒ දෙගොල්ලන්ටම නෑ අපච්චිට තරම් දීපුලක්. තත්ත්වය සල්ලි මුදල්. ඒ කියන්නේ මට ඒව දෑවැද්දට දෙන්න නම් මං කොහෙත්ම අඳුනන්නේ නැති ගොරෝසු මිනිහෙක්ට මාව කොහොමද ළමයා ගොරෝසුද නැද්ද කියන්ට දන්නේ ඒ ඉලන්දාරියා බොහොම හොඳයි කියලායි අප්පච්චි මට කීවේ මං ඒ කතාව මෙච්චර කල් කීවේ නෑ අප්පච්චි යකා නැතයි කියලා අම්මයි අප්පච්චි දිගා මඩුල්ලේ හිටිය කාලේ ඔය කියන බොහොම හොඳ ඉලන්දාරියා ඒ ගමේම කෙල්ලෙක් බඳිනවයි කියලා පොරොන්දු වෙලා හිටා මේ ඊතුරු හරිය මං ඊලියමනේ පෙන්නන්නකෝ. හැබැයි දැම්ම නෙවෙයි. අනේ මං අහන්නේ කවුද ඊලියුම බිසෝට එන්නේ? ඒ කෙලගේ අයියා කෙනෙක්. ඒකේ ඊලන්දාරියාගේ හතුරෙක් ඉරිසියාවට කරපු වැඩක් වෙන්න ඇති දුවේ. අම්මා කියන්නේ ඒ ඊලන්දාරියා අතින් ඒ වගේ වැරද්දක් කෙරෙලා නැහැ කියලාද? එහෙමනම් ඉතින් අම්මත් ඒ පැත්තට ආවදන්ට. මම මගේ පාඩුවේ අර කිරමනාගල් කැටිය සිරියාවති වගේ මගේ හිතුවක්කාරකම කරගන්නවා. අපච්චිගේ බූදලේ දේරෝම පාර යන කෙල්ලෙකුට ලියලා දායි. අනේ නිකන් හින්ට අම්මා. අපච්චි වගේ ලෝභකම් කරන අපච්චියෙක් එහෙම ලියලා දෙනවා නම් දීපුවා. මට ඒක සතියක්වත් ඕනේ නැහැ. ඉස්කෝලේ ලොකු මහත්තයටයි නාමෙල්ටයි පින් සිද්ධ වෙන්න මට ඉගැන්නුවා. කුලී වැඩ නොකර ජීවත් වෙන්න. මං ඒ දෙන්නටම ණයයි. අම්මටත් මට ඒ කරපු උපකාර වලට අප්පච්චි තමතක කරන්නේ මගේ පණ තියෙන කාලේ. කලබල නොවී ඉන්න මයිදුවේ. කලබල නොවී ඉන්න. අප්පච්චි දුක කියන දෙයට කවදාවත් කැමති වෙන්නේ නැහැ. අප්පච්චි පරණ හනවිතිය කර තියාගෙන ඉන්න කෙනෙක්. උන් දැකීවනේ. මාව පෙති කරලා කුඩමස්සන්ට කන්ට ගඟට දැම්මත් නාමයට මාව දෙන්නේ නැහැ කියලා. ඉතින් මම ඒ තවත් ඉවසන්නේ. ආදී. නාමල් කියනකොටයි මට මතක් වුණේ. කොහෙද නාමල්? මං මං ගිහින් කතා කරන්නද? ඇයි ඇයි හොයන්නේ නාමල්? මියාටද මියාට අපච්චි මුතියයි දෙන්න දැන් මෙහාට එයි. දුවව ගෙදර එකයි යන්න. මේ දෙන්නම දන්නේ නෑ නාමල් මේ ඉන්නවක. දැන් මෙතන මහා කලබලයක් කරයි. නාමල් මේ වෙත ගෙදර හංගගෙන ඉන්නවයි කියලා. කොනාමල් නාමල් ආවා අනාවා නාමල් ඉන්න කාමරේ යතුරු දාලා දොර වහන්ට ඉක්මන් කරට දුවේ. අපුල් දෙයියනේ. දැන් මෙතන මහා විජුම්බරයක් වෙයි. නාමල් දැක්කම. කුඩාමල් අනේ අනේ දුවේ මට හුස්ම ගන්නත් බැ. නාමල් නෑ. ඉස්කෝලේ ලොකු මහත්තයා ඊරේ නාමල්ව එක්ක ගියා. වෙද මාමා මේ මං ආවා මං ආවේ බිසෝදූ ගෙදර එක්කරගෙන යන්ටයි කෝ වෙද මාමා ඉන්නවද? මේ වෙද මාමා